ඒ ප්‍රයෝජනය ගන්නයි මේ උත්සාහ කරන්නේ. මනුෂ්‍ය ජීවිතෙන් ප්‍රයෝජනය ගැනීම සඳහා පැය කිහිපයක් වාඩි වෙලා භාවනා කිරීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි ඒ භාවනාව කියන එක ජීවිතයේ ක්‍රියාත්මක වෙන පාඩමක් බවට පත් කර ගැනීමෙන් තමයි බුදුහාමුදුරෝ දේශනා කරපු පණිවිඩයෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තියෙන්නේ. අපිට අදහසක් තියනව නේද මේ සංසාරේ භයානකයි භයානක සංසාරේ ඉස්සරහට මට දුගතියට නම් වැටෙන්න බෑ ඒ නිසා මං ඉක්මනින් මගපලයක්වත් ලබන්න ඕනේ කියලා අදහසක් අපේ සමාජේ තියෙනවනේ එතකොට ඒබඳු අදහස් තියාගෙන තමයි අපි උත්සාහ කරන්නේ ඉක්මනින් මේ මාර්ගයක් සකස් කරගෙන වඩා ගන්න ඕනේ කියලා මාර්ගය 아무තෙන් සකස් කරන්න දෙයක් නැහැ හොයන්න දෙයක් නැහැ බුදුරජාණන් වහන්සේ මාර්ගය අපිට සකසලා හොයලා දීලා ඉවරයි අපිට තියෙන එක කරගෙන යන්නයි අපිට දැනට තියෙන ගැටලුව තමයි මාර්ගය මොකක්ද කියන එක පිළිබඳව හරියට අපි පැහැදිලිතාවයක් නැතුව මොනවා හරි එකක් කරන එක තමයි සාමාන්‍යයෙන් අපේ ගතිය මොනවා හරි කිරීම නෙමෙයි භාවනා කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොයි විදිහටද ඒ විදිහට කරන එකයි අපිට ඕන එක කරාට නෙමෙයි ප්‍රතිඵල එන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිළිවෙලට කළොත්. දැන් අපි මෙතන මිනිස්සු වෙලා ඉපදුනේ ආසන්නයට මොන හේතුවකින්ද කියලා පැහැදිලිද නැත්තන්ට? මිනිස්සු වෙලා මෙහි ඉපදෙන්න හේතු වෙච්ච ආසන්න හේතුව කොයි වගේ එකක් වෙන්නේ නැද්ද? කුසල්. ඔව් කුසල් අරමුණක් නැත්තම් හේතුව තමයි අලෝභ අදෝ සමෝහ කුසල මූල. හේතු වෙලා තමයි මෙතෙන්ට අපිට එන්න අවස්ථාව හම්බ වුනේ. දැන් අපේ හිතේ බයක් තියෙනවනේ මතුවට අපි මේ යන ගමනේ ගිහිල්ලා මෙහෙම සතර ආපායට වැටෙන්නත් පුළුවන් කියලා. සතර ආපාය දැන ගැනීම සඳහා සතර ආපායේ තියෙන භයානකත්වය දැන ගැනීම සඳහා ඒ පිළිබඳ දැනගන්නේ කොහොඳයි. අයියෝ මං අපායයිද දන්නේ කියලා බලාගෙන ඉන්න ඕනේ. එහෙම වෙන්න අවශ්‍යතාවයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එහෙම නොගිහින් ඉන්නේ කොහොමද කියලා. දැන් අපි දන්නවා මිනිස්සු වෙලා ඉපදෙන්නේ දෙවියෝ වෙලා ඉපදෙන්නේ අලෝභ අදෝස අමෝහ කියන කුසල මූල හේතුවෙන්. බුදුහාමුදුරම දේශනා කරනවා යම් කෙනෙක් සතර පායට යනවා නම් යන්නේ ලෝභ දෝස මෝහ වලින්. එතකොට අපිට ඒකෙන් උත්තරයක් හම්බ වෙන්නේ නැද්ද? අපි මේ ජීවිතේ ලෝභ දෝෂ මෝහ වලට ඉඩ නොදී අලෝභ අදෝස අමෝහ කියන කුසලය වඩවන කුසල මූල වඩ වඩා කුසල් උපදව උපදවා ගියොත් හිත দমনය කරගත්තොත් ඉස්සරහට අපායයි කියලා බයේ ඉන්න ඕනේ කියන එකක් තේරෙන්න එපයි අපිට. උත්තරේ තියෙනවා එතන අපිට. ඒ නිසානේ දේශනා කරේ සබ්බ පාපස්ස අකරණං අකුසල් කරන්න එපා කිව්වා. කුසලස් උපසම්පදා කුසලයේ උපදවන්න කිව්වා. සචිත්ත පරියෝදපණං හිත දමණය කරන්න කිව්වා. යම් කෙනෙක් කුසල් උපදවනවා කියන්නේම හිත දමණය කරනවා කියන එකමයි. ඇයි මේ භාවනා කියලා කරන්නේ මොනවද? කුසල් පුහුණු කරන එක. හිත කුසලයට පුහුණු කරන එකයි භාවනා කරනවා කියලා කරන්නේ. කුසලයෙන් බැහැර භාවනාවක් නැහැ. භාවනාව කියන්නේ කුසලයමයි. අපි කුසල් කියලා කියන්නේ මල් පහන් පූජා කරන එකයි බණ අහන එකයි ওই ටිකටනේ. ඒක විතරක් නෙමෙයි කුසලය කියන්නේ මේ මාර්ගයේ අපි හිත යොදාගෙන ලෝභ දෝෂ මෝහ මැඩලමින් අලෝභ දෝෂ මෝහ මතු කරන හැම දෙයක්ම ගණන් ගන්නේ කුසලයක් ගණයට. එතකොට අපි කුසල් වඩන්න වඩන්න අකුසල් බැහැර වෙනවා. අකුසල් බැහැර වෙන්න බැහැර වෙන්න කුසලය තහවුරු වෙනවා. කුසල් වැඩෙන්න වැඩෙන්න අපිට හිත එකඟ කරගන්න ලේසියි. ඒත් අහලා තියෙනව නේද භාවනා කරන්න කලින් සිල්වත් වෙන්න ඕනේ කියලා. ඇයි සිල්වත් වෙනවා කියන්නේ කුසල්ද අකුසල්ද? කුසල්නේ. එතකොට එතනින් හිත දමනය කරගන්න පුළුවන්. නැත්තම් සමාධි වඩන්න පුළුවන්. සීලයක පිළිහිටලා සමාධිය වඩලා ඊළඟට ප්‍රඥාව උදා කර ගැනීමයි කතා කරලා තියෙන්නේ සාසනය. සීල සමාධි ප්‍රඥා කියලානේ කතා කරේ. එතකොට කුසලය වැඩෙනවා කියන්නේ සිල්වත් වෙනවා කියන්නෙම භාවනාවට ඒක සම්බන්ධතාවය එහෙමම තියෙනවා. ඒ නිසා කුසලයයි භාවනාවයි කියන්නේ දෙකක් නෙවෙයි. කුසලයයි භාවනාවයි කියන්නේ දෙකක් නෙවෙයි. යම් කෙනෙක් කුසල් සිත වඩනවා නම් ඒ කෙනාට හිත දමනය කිරීමත් සිද්ධ වෙනවා. හිත দমনය කරනවා කියලා කිව්වේ කලබල නැති, සංසුන් නැති, නිරෝගී හිතක් හදාගන්නවා කියන එකනේ. හිත ලෙඩ වෙන්නේ මොන වගේද? ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මොනවාද? නසන පෙළන හිත, හොරකම් කරන හිත, කාමමිත්‍යාචාර හිත, බොරු කියන කේලම් කියන හිස් වචන කියන පරුස වචන කියන හිත, රාමිර පානය කරන්න තියෙන හිත. ඒ විදිහට අර මිනිස්යාගේ දුර්වලතා ටික මතු කර කර දෙන ඒවා තමයි අපේ රෝගී වෙච්ච ගතිය. අපි රෝග කියලා කතා කරන්නේ ඇඟේ හැදෙන ලෙඩ වලට විතරනේ. නමුත් හිත ලෙඩ වෙනකොට ඌව තමයි එන්නේ අපිට. දැන් ඒ ටික වැඩි වෙනකොට අපි තුල ඇලීම් ගැටීම් ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර ආදී අකුසල පක්ෂයට බරසිතුවිලි වැඩි වෙනකොට මොකෝ වෙන්නේ? හිත රෝගී වෙනවා. රෝගී හිතක් තියනවා කියන්නේ ඕනම ජරා වැඩක් කරන්න පුළුවන් ඒ මනසට. ඒක පෙළඹවන. මනස විසින් පොළඹවනවා. පහළ පෙළේ වැඩ කරන්න. තිරස්චීන වැඩ කරන්න. ඒක තමයි එහෙම කරන්නේ. එහෙම කරන්න මේ මානසිකත්වයේ එන්න ඕනේ. ඊළඟට යම් කෙනෙක් නිරෝගී හිතක් හැදුවොත් නිරෝගී හිත කිව්වේ අලෝභදෝ සමෝහයෙන් පිරිසිදු වෙන කුසලයට හේතු වෙන හිතක් හදනවා. රාණඝාතය නොකර හොරකම් නොකර කාමමිත්‍යාචාරය නොකර බොරු නොකිය කේලම් නොකිය ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර වලින් තොරව හිත නිරෝගී කරන පිරිසිදු කරනවා. පිරිසිදු කරන්න කරන්න මොකද වෙන්නේ? කුසලය උපදිනවා. කුසලය වැඩෙනවා. නිරෝගී හිත කියන්නේ සංසුන් හිත කියන එකයි. දමණය වෙච්ච හිත කියන එකයි. තැම්පත් වෙච්ච හිත කියන එකයි. රෝගී හිත කියන්නේ අපි මේ පරිහරණය කරන ලෝකයේත් එක්ක තියෙන අපේ ඇලීම් ගැටීම් ටික. හැබැයි ලෝකේ පරිහරණය කරද්දී ඇලීම් ගැටීම් නැතුව ඉන්න අපිට පුළුවන් නිරෝගී හිතක් හදාගෙන. ඔය දෙකම තියෙන්නේ මේ වෙලාවේ අපි ළඟ. ඉතින් අපි තමයි තීන්දුව කරන්න ඕනි මම මොකද්ද ඕනි කියන එක සම්බන්ධව. තීන්දුව මගේ අතේ. වෙන කාටවත් ඒ තීන්දුව ගන්න බෑ. දැන් නිරෝගිමත් හිතක් තියෙනකොට අන්නේ නිරෝගිමත් හිතේ ගැඹුරු ධර්ම කාරණා තේරෙනවා. නුවණ තියෙනවා. කලබල නැහැ. ඇයි? ඕනම තීන්දුවක් ගන්න කලබල නැතුව. හදිසි නැතුව. අපි අහලා දෙන ඉක්මන් කොටයි කියලානේ. ඒ නිසා ෂණික තීන්දුව ගන්න නැතුව නුවණ මෙහෙයවන්න පුළුවන්. නුවණ මෙහෙයවනවා කියන්නේ අපිට ඕන නම් අපේ හිත නිරෝගිමත් නම් හිත තැම්පත් නම් මේ භෞතික ලෝකයේ සම්මත ලෝකයේ ගන්න තීන්දුව තීරණ වලට එහා ගිහිල්ලා ධර්මානුකූලවම තීන්දුවක් අරගෙන අපිට පුළුවන් ඕන්න ප්‍රශ්න විසඳා ගන්නත්. මනසේ ස්වභාවය ඒකයි. ඒ නිසා නිරෝගිමත් මනසක් හදා ගැනීමයි හිත තැම්පත් කරනවා කියලා අදහස් කරේ. අපේ මනස රෝගී කියලා කියන්නේ අපි කලබලත් වැඩි, දුවනවත් වැඩි, වේගයත් වැඩි, දුෂ්කරතාවත් වැඩි. එහෙම වෙනවා කියන්නේ අපි තුල ස්වභාවයෙන් තෙහෙට්ටුව අපහසුතාවය කලකිරීම එපා වීම ඔය හැමදේම අපි තුල ගොඩ නැගෙනවා. ඒ නිසා අපි නිරෝගිමත් මනසක් හදාගන්න මේ වැඩපිළිවෙල සාකච්ඡා කරගන්නවා. ඒතොර නිරෝගිමත් මනසක පුරෝගාමියා තමයි කුසලය. කුසල මූලය. එතකොට ලෙඩ මනසක රෝගී මනසක පුරෝගාමිය තමයි අකුසල මූල සහ අකුසල. දැන් එතකොට ලෙඩ වෙලා ඉන්නවද සනීප වෙලා ඉන්නවද කියලා ඔය ඇත්ත තීන්දුව කරගන්න ඕන. ඔය අසනීප ඔය ඔක්කොම සනීපකම් අපි ළඟමයි තියෙන්නේ. වෙන කොහෙවත් නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිරෝගී මනසක් හදාගත්තාම ඒ මිනිස්සු සතුටෙන් සාමදානෙන් සැනසීමෙන් ජීවත් වෙනවා. රෝගී මනසක් තියෙනකොට කොයි වෙලාවෙත් ඒවත් එක්ක ඇලි ඇලි ගැටි ගැටි තමයි අපිට ඉන්න දැන් බුදුරජාණන් වහන්සේ මේ විදියට දේශනා කරන්නේ අපිට අනුකම්පාවෙන් හේතුව නිරෝගී මනසක් තියන අයට අනාගතයේ දුගතියට යයි කියන බයක් ඇති කරගන්න ඕන වෙන්නේ නැති නිසා. රෝගී මනසක් තිබුණොත් තමයි අනාගතේ දුගතියයි කියන බයකින් ත්‍රස්ත වීමකින් සැකයකින් ඉන්න වෙන්නේ. දැන් මේ රෝගී නිරෝගී භාවය ඔය ඇත්ත හඳුනා ගන්න ඕනි ඔය කියපු කාරණා එක්ක. දැන් නිරෝගමත් මනසක් ඇති කර ගන්න බුදුරජාණන් වහන්සේ අපිට භාවනා ක්‍රම දෙකක් දේශනා කළා. ඒකට අපි කිව්වේ සමතය සහ විපස්සනාව කියලා. සමතය සහ විපස්සනාව භාවනා ක්‍රම දෙක දේශනා කරනකොට ඒකට තව නමක් බුදුහාමුදුරෝ දේශනා කළා සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනා කියලා තව ක්‍රම දෙකක්. ඒකත් තව ක්‍රම දෙකක් කිව්වේ සමත විපස්සනාවෙන් වෙන් වෙච්ච ක්‍රම දෙකක් නෙමෙයි තව විදිහක්. සතිපට්ඨානය කිව්වේ සිහිය පිහිටුවීම ඒ කියන්නේ මනස නිරෝගිමත් කිරීම තමයි සතිපට්ඨානෙන් කරන්නේ. සතිපට්ඨාන භාවනාවෙන් කරන්නේ නිරෝගිමත් මනසක ඉන්න උදවිය නැවත හිත රෝගී නොවන විදියට කෙලස් කපල ඉවත් කරන එකට තමයි සතිපට්ඨාන භාවනා කියලා උගන්වන්නේ. ඔය කාරණාව කරන්න කලින් අපිට ඉලක්කයක් හැදෙන්න ඕන නිසා කාරණාවක් තව දැනගන්න ඕන. ඒ තමයි ඇයි අපි මේක කරන්නේ කියන අදහසක් තියෙන්නේ දැන් මේ භාවනා කරන්න මේ විදියට හැමදාම මෙහෙම එන්න හේතුවක් තියෙන්න ඕනනේ අපිට. හේතුවක් ඇතුවයි මේක කරන්නේ. එතකොට ඒ හේතුව අනුව මේක කිරීමෙන් අපිට ප්‍රතිඵලයක් හම්බ වෙන්නේ නැහැ. ඒ ප්‍රතිඵලය හම්බ වෙන්නේ නැත්තම් මේක කරන එකේ තේරුමක් වෙන්නේ නැහැ. නිකන් කාලේ නාස්ති වීමක් විතරයි වෙන්නේ. එතකොට අර්ථයක් අපිට තියෙන්න ඕනේ. අපි දන්නවා පොදුවේ ගත්තාම අපේ භාවනා ක්‍රමයේ අපේ අර්ථය තමයි අපිට සසර දුකෙන් නිදහස් වෙන අදහස. කෙලෙස් බැහැර කරගන්න අදහස. විමුක්තිය ලබන අදහස. විමුක්තිය ලබන අදහසින් භාවනාව කරනකොට අපි එහෙනම් ඒක කරන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට ඒ විමුක්තිය අපිට ප්‍රතිඵලය ලැබෙන විදිහට ප්‍රතිඵල ලැබෙන්නේ නැති තාලෙට භාවනා කරාට ප්‍රතිඵල හම්බ වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දේශනාවන්ගේ සාරය ගත්තාම අපි දන්නවා චතුරාර්ය සත්‍ය තමයි අපිට පළවෙනි දේශනාව. චතුරාර්ය සත්‍ය කිව්වේ ලෝකයේ පරම සත්‍ය කියන අදහසින් සත්‍ය පහකුත් නැහැ සත්‍ය තුනකුත් නැහැ සත්‍ය හතරයි. ඒකයි චතුරාර්ය සත්‍ය කියලා කිව්වේ. ඒ ආර්ය සත්‍ය හතරෙන් එහාට වැඩිත් නැහැ අඩුත් නැති නිසායි ඒ දේශනාව එහෙමම ගන්න. මොකද බුද්ධ වචනයෙන් එහාට ආයේ තරකයක් නැති නිසා. චතුරාර්ය සත්‍ය දේශනාවට හේතුවක් තියෙනවා. සත්‍ය දේශනා කරලා තියෙන්නේ පළවෙනි සත්‍යයෙන් කතා කළේ අපි මේ පරිහරණය කරන අපි ඇසුරු කරගෙන ඉන්න පරිසරයේ ගතිය තමයි දේශනා කරේ. ඒක හොඳට බලන්න ජාති දුකයි කිව්වා. ඉපදීම දුකයි. ලෙඩවීම දුකයි කිව්වා. වයසට යන එක දැන් මේ අපි ළඟ තියෙන දේවල් ටිකක් නේද කියලා තියෙන එතකොට. කියන්නේ අපි ඇසුරු කරන පරිසරයේ තියෙන දුක කියන්නේ මෙන්න මේකයි කියලා දේශනා කරා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒ දුක කියන එක හම්බ වෙන්නේ කොහොමද කියලා. ජාතියට වයසට යන්න මරණයටපත් වෙන හේතුව මොකද්ද කියලා බැලුවා. මොකද්ද හේතුව කිව්වේ? තණ්හාවයි කියලා කිව්වා. එතකොට බලන්නේ ඇනලිසිස් එකේ තියෙන මේ සාරවත් භාවය මුලින් ඉස්සෙල්ලා කිව්වා ඔයගොල්ලෝ මෙන්න මේ වගේ ස්වභාවයක ඉන්න පිරිසක්. මෙහෙම දේවල් ටිකක් එක ඉන්න පිරිසක්. ඊට පස්සේ කිව්වා ඕකට හේතුව මෙන්න මේකයි. ඒක ධර්මයේ කතා කරනවා සමුදය සත්‍ය කියලා. සමුදය සත්‍ය කියලා කියන්නේ හට ගැනීම ස්වභාවය. සමුදය කියන්නේ හට ගන්නවා කියන එකනේ. එතකොට හටගත්තේ මෙහෙමයි. දුක හටගත්තේ මෙහෙමයි කියන එකයි සමුදය සත්‍යෙන් කතා කරන්නේ. දුක කියන්නේ මෙන්න මේකයි එක හදන්නේ මෙහෙමයි කියලා දේශනා කරා. ඊට පස්සේ කතා කරා දැන් එහෙනම් ඒක කොහොමද නැති කරන්නේ? නැති කිරීමක් ගැන කතා කරා. හටගන්න විදිය කිව්වා අපිට තියෙන ස්වභාවය කිව්වා යථාර්ථය කිව්වා ඊට පස්සේ කිව්වා මේක නැති කිරීමකුත් තියනවා කියලා. නැති කිරීමක් තියනවා කිව්වා ඒකට කිව්වා නිරෝධ සත්‍ය කියලා. ඊළඟට තියනවා දැන් Nirodhaය කරන්න නැති කරන්න නම් විදිහක් තියෙන්න බෑ නැති කරන. ඒකට කිව්ව මාර්ග සත්‍ය කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දේශනා කළා. චතුරාර්ය සත්‍යයේ කොටස් තුනකට බෙදෙනවා මේ විදිහට. මා සමුදය සත්‍යයි, Nirodha සත්‍යයි, මාර්ග සත්‍යයි. එතකොට දැන් අපිට මුල් සත්‍ය දෙකේ තියෙන්නේ කරන්න දේවල් නෙවෙයි. මුල් සත්‍ය දෙකේ උගන්වන්නේ මොකද්ද? තේරුම් ගන්න දේවල් ටිකක් තියෙන්නේ. පිරිසිදු දැනගන්න කියලා නේ කිව්වේ. පරිඤ්ඤය කියලා දේශනා කළේ. දුකත් දුකට හේතුවත් දැනගන්න කියලා කිව්වා. ඒකේ අමුතුවෙන් කරන්න දෙයක් නැහැ නේ. දුක ඔල්රෙඩි හැදිලා තියෙනවා. දුක හදන හේතු ටික කියලා දෙන මෙන්න මේ ටික හැදිලා තමයි මේක හැදුනේ අපිට. ඒ නිසා දැන් ඒක දැනගන්න කිව්වා. ඒක සමුදේ සත්‍ය. ඊට පස්සේ ඒක නැති කිරීමක් තියනවා කියලා දේශනා කළා. ප්‍රතිප ඔක නැති කරන්න පුළුවන් නැති කිරීමක් තියෙනවා. මෙන්න මේක කරන්න කියලා ආයෙත් දේශනා කරා. එතකොට නැති කිරීම නිරෝධ සත්‍යයි මාර්ගය ආර්ය ශ්‍රාණික මාර්ගය. එතකොට අපි මේ කරන සියලුම බණ භාවනා ටික කෙරෙන්න ඕන සමුදය සත්‍ය තේරිලා මාර්ගය සත්‍ය වැඩිලා නිරෝධ සත්‍ය හම්බ වෙන විදිහට තේරෙනවද එහෙම කිව්වා අපි දැන් මේ දුකක ඉන්නවා කියන එක අපි දන්නවා නේද? සංසාරේ දුකයි කියන එක දැනගෙන ඉපදීම, වයසට යාම, ලෙඩවීම දුකයි කියන කාරණාව දැනගෙන දුක හදන්නේ මෙහෙමයි කියන දැනීමක් අපිට දැන් තියෙනවනේ යම් ප්‍රමාණයක. ඒක ප්‍රමාණවත් අපේ මේක කරගෙන යන්න. හැබැයි ස්ථිර අදහසක් ඒකේ තියෙන්න ඕන. වැනෙන අදහසේ ඉන්න බෑ අපිට. ස්ථිර අදහසක් තියෙනවනේ මෙන්න මේක බුදුහාමුදුරෝ දේශනා කළා මේකෙන් තමයි මේ හේතුවෙන් තමයි මේක වෙන්නේ කියලා Tamanට එක දැනෙන්න ඕන. එහෙම දැනෙනකොට නැති කිරීමකුත් දේශනා කරානේ. නිරෝධ සත්‍ය කරන්න දෙයක් නෑ අපිට. නිරෝධ සත්‍යෙත් කලයුත්තක් නෑ. බුදුහාරය ඒක දේශනා කළ නෑ කරන්න දෙයක්. නිරෝධ සත්‍ය කියලා කියන්නේ ප්‍රතිඵලය. නිරෝධ සත්‍ය කියන්නේ ප්‍රතිඵලය. කරන්න තියෙන්නේ මොකේද? මාර්ග සත්‍යය. ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න කිව්වා ඒක වඩලා ඉවර වෙනකොට හම්බ වෙන්නේ Nirodhaය. එතකොට කලයුත්ත කරගෙන යනකොට අවබෝධ වෙන්න ඕනියව අවබෝධ වෙලා ලැබෙන්න ඕනියව ලැබෙනවා. අපි චතුරාර්ය සත්‍ය වටේ ගොනාස් එක්කෝ වටේ කරගෙන වගේ කරගෙන එක තමයි කරන්නේ. දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය අවබෝධ කරලා තේරුම් ගැනීමක් විතරයි කතා කරන්නේ. ඒක 아무දෙන් කරන්න දෙයක් නැහැ. නිරෝධ සත්‍ය කියන්නේ ප්‍රතිඵලය අපේ. නිවන. මාර්ග සත්‍යය කරන්නේ මොකද්ද? තණ්හා සමුදය වෙන එක නවත්තන එක. තේරුණාද? මාර්ග සත්‍ය ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට තණ්හාව සමුදය වෙන එක, තණ්හාව හැදෙන එක නවතිනවා. නවතිනවා කියන්නේ දුක හැදෙන එක නවතිනවා. දුක හැදෙන එක නවතිනවා කියන්නේ දුක්ඛ නිරෝධය වෙනවා. එතකොට කරන්න දෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි හම්බ වෙන්නේ මේ ප්‍රතිඵල ටිකයි. ඒ නිසා අපිට වඩන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. හැබැයි අර ටික පිළිබඳ සම්පූර්ණ අපේ දැනුම නුවණ තියාගෙන යන්න ඕනේ මෙන්න මේකයි මේ වෙන්නේ කියන කාරණාව සම්බන්ධ. දැන් ඔතෙන්ට එන්න අපිට තාම ඔක අල්ලගන්න බැරි වෙච්ච හේතුවක් තියෙනවා. එක උදාහරණයක් මම කියන්නම් මේක අපි කවුරුත් කතා කරපු ඔයත්ව දන්න උදාහරණයක්. අපේ හිතෙන් තණ්හාව ඇතෑරෙන විදියට නෙමෙයිනේ භාවනාව කරන්නේ අපේ. අපි භාවනා කරාට අපෙන් තණ්හාව ඇතෑරෙන්නේ නැහැ. ඇතෑරෙන්නේ නැති වුණාම මොකද වෙන්නේ? අපිට දුකත් හම්බ වෙනවා භාවනාවත් හම්බ වෙනවා <laughs> ඔක්කොම ටික එකට දාගත්තු අච්චාරුවක තමයි අපි ගමන් කරන්නේ ඒක අසාර්ථක වැඩපිළිවෙලක් අපි මේක වඩනකොට ඇතෑරෙන්න තියෙනව ඇතෑරෙන්න ඕනද නැද්ද ඇතෑරෙන්න එපේ අපි තව තවත් ඒවා අපිට හම්බ වෙනවා නම් ඒ කියන්නේ අපි කරන විදිය වෙනස් වෙන්න ඕනමයි ඒ නිසා ප්‍රශ්න ලිහෙන විදියට මේව කරනවා මිසක ප්‍රශ්න හැදෙන විදියට මේක කරලා වැඩක් වෙන්නේ නැහැ අපිට උත්තරේ හම්බ වෙන්නේ එතකොට දැන් උදාහරණය තමයි ඇයි අපිට මේ තණ්හාව ඇතහැරෙන්නේ නැත්තේ? මොකද මම මේ මේ ගැඹුරු ගැඹුරු තැන් වලින් අල්ලගෙන යන්නේ ඔයත්තන්ට මූලික දැනුම තියෙනවා. ඒ තියෙන නිසා ගොඩාක් ඩීටේල්ස් කියන්න ඕනේ. හැබැයි ඊළඟට ඇති වෙන ගැටලුව සාකච්ඡාවකදී අපිට නැවත කතා කරන්න පුළුවන්. දැනට මේ ටිකට හිත හොඳට දරාගන්න මේ අපිට අපේ තණ්හාව උපදින තැන් ටික බුදුරජාණන් වහන්සේ දේශනා කරා. තණ්හා උපදින හයක් කිව්වා. මොනවද ඒ හය? ඇහැ කන නාසය දිව ශරීරය මේ ඉන්ද්‍රිය පද්ධතිය ෂඩින්ද්‍රියෙම තමයි තණ්හාව උපදින්නේ. එතකොට තණ්හාව නැති වෙන තැන් හයකුත් කිව්වා. ඒ කොහෙද? ඒත් එතනමයි අපිට හිතෙන්නේ මෙතනින් උපදිනවා වෙන තැනකින් මේක ගලවනවා කියලා. එහෙම එකක් නෑ. හැදෙන තැනම තමයි නැති කරන්න තියෙන්නේ. එතකොට දේශනා කරේ මේ තණ්හාව කියන එක උපදින්නෙත් පදිංචි වෙන්නෙත් මේ ඇහෙමයි. ඇහි කිව්වේ මේ මසසේ නෙවෙයි. අපි ගන්න ස්වභාවය. ඇහැ කියලා එකක් අපි ගන්න ගතියක් තියෙනවනේ. ඒකේ. එතකොට කන මුල් කරගෙන තමයි දුක මේ තණ්හාව උපදින්නේ තණ්හාව පදිංචි වෙන්නේ. ඒක තමයි තණ්හාව හැදෙන විදිහ. ඒකේ විස්තර අපිට ගත්ත හැකි ඉදිරි කාලේ. ඒක මම ගොඩක් විස්තර කියන්නේ යන්නේ නැත්තේ ඉදිරි සතිවල ඔය ඇත්තොන්ට ක්‍රමයට ඒක හම්බ වෙයි මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආය දේශනා කරා කොහේද මේ දුක මේ තණ්හාව නිරුද්ධ වෙන්නේ නැති වෙන්නේ. ඇහැ මුල් කරගෙනමයි තණ්හාව නිරුද්ධ වෙන්නේ. කන මුල් කරගෙනමයි තණ්හාව නිරුද්ධ වෙන්නේ කියලා දේශනා කළා. එතකොට උපදින්නේ කොතනින්ද? එතනින්ම නැති වෙනවා කියනවා. දැන් එතකොට අපිට තණ්හාව ඇහැමුල් කරගෙන උපදින්නේ අපි ඇහැ පාවිච්චි කරලා තණ්හා උපදින විදියට කල්පනා කරන නිසා නේද? කන පාවිච්චි කරලා තණ්හා උපදින විදියට කල්පනා කරන නිසා නේද තණ්හා උපදින්නේ? කොහොමද එහෙනම් අපිට ඇහැ පාවිච්චි කරලා තණ්හාව නැති වෙන විදියට මේ මේ ඇහැ පාවිච්චි කරොත් තණ්හාව නැති වෙන්නේ කොහොමද? ඇහැ පාවිච්චි කරන්න ඕන තණ්හාව නූපදින විදිහට. දැන් වෙන්නේ තණ්හාව උපදින විදිහට පරිහරණය කරන එකනේ. තණ්හාව නූපදින විදිහට ඇහැ පරිහරණය කරනවා. මොකද ඇහෙන් බලන්න වෙනවනේ අපිට. කනෙන් අහන්න වෙනවා. ඒ නිසා අහන දේ තණ්හාව නූපදින්න අහනවා. බලන දේ තණ්හාව නූපදින්න බලනවා. තණ්හාව කියන්නේ ආසාව කැමැත්ත කියන තැන විතරක් නෙවෙයි. තණ්හාව කියන්නේ එකම කාසියක දෙපැත්ත වගේ තියෙන ඇලීමයි ගැටීමයි දෙකටම නමක්. ධර්මයේ තණ්හා විස්තර කරන්නේ ඇලීම් ගැටීම් දෙකට. එතකොට අපිට එහෙනම් මේක උපදින්නේ කොහෙද? නැති වෙන්නේ කොහෙද කියලා බලන්න වෙනවා. දැන් බලන්න. තණ්හාව උපදිනවා කිව්වා ඇහැමුල් කරගෙන කනමුල් කරගෙන. එතකොට දුකට හේතුව මොකද්ද? තණ්හාවයි කිව්වා. එහෙනම් දැන් දුක උපදින්නේ කොහේ මුල් කරගෙනද? ඇහැ මුල් කරගෙන දුක උපදිනවා. කන මුල් කරගෙන දුක උපදිනවා. නහය මුල් කරගෙන දුක උපදිනවා. දුක නැති වෙනව නම් නැති වෙන්නේ කොහේ මුල් කරගෙනද එහෙනම්? ඇහැ කන මුල් කරගෙනම දුක නැති වෙනවා. එතකොට මේ වැඩි ඈතක නොගිහිල්ලා ලේසියෙන් කරගන්න තියෙන වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපේ ප්‍රඥාවේ, වීරියේ, උත්සාහයේ තරමට තමයි වැඩේ වෙනවද නැද්ද කියන එක තීන්දුව වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි මෙතන ප්‍රශ්නය. අපි කරන විදියේ ගැටලුව තියෙන්නේ. ඔය ඇහ කනනාසය මුල් කරගෙන තණ්හාව ඉපදෙනවා කියලා දේශනා කරනකොට ඒක වෙන ක්‍රමයක් තියෙනවා. එන්න ඒ ක්‍රමේදී ඒක අල්ලගත්තොත් ප්‍රශ්නේ ගොඩක් අපෙන් ලිහෙනවා. අපි ඒකට උදාහරණ කතාවක් තමයි මෙහෙම. බුදුරජාණන් වහන්සේ ගද්දුල බද්ද කියලා සූත්‍රයක් දේශනා කළ සූත්‍ර කීපයක් දේශනා කළා තිනවා. ඒක සූත්‍රයක තියෙනවා මේ හිතම මුල් කරගෙන නිර්මාණ කරනවා කියලා. මේ සියලු දේ නිර්මාණය කරන්නේ හිතෙන්මයි කියලා කියනවා. ලෝකේ යම් විසිතුරු අතිශය විස්තර දෙයක් ගැන කතා කරනවා නම් ලෝකයේ තියෙන විසිතුරුම දේ තමයි විසිතුරුම తත්වයේ තමයි තිරිසන් සත්ත්ව ලෝකය කියලා කියනවා. තිරිසන් සතුන් තමයි කියනවා ලෝකයේ ඉන්න විසිතුරුම සත්වය. සත්ත්ව ලෝකය. ඇයි? මූදේ මාළු වර්ග කීයක් ඉන්නවද? සතුන් වර්ග ගත්තත් මේ පැත්තේ එකක් අනි ආසියාවේ තව කොටසක් එහෙම එහෙම එක එක ಜಾති සත්තු ඉන්නවනේ මිනිස්සුත් ඒ මිනිස්සු කීපේ වර්ග කීපය. තිරිසන් සතුන් ගත්තාම අතිශයින් විචිත්‍රයි කියලා කියනවා. හැබැයි බුදුහාමුදුරෝ දේශනා කරනවා එහෙම අතිශයින් විචිත්‍ර වූ ඒ තිරිසන් ලෝකයේ පවා කොහෙන්ද නිර්මාණය කළා තියෙන්නේ? හිතෙන්මයි කියලා කියනවා. හිතෙම නිර්මාණය වෙච්ච එකක් කියනවා. එහෙම කියලා දෙයකින් මතක් කරනවා යම් කෙනෙක් පුවරුවක හෝ බිත්තියක තින්ත ටිකක් අරගෙන චිත්‍රයක් අඳිනවා. තින්ත ටිකක් අරගෙන චිත්‍රයක් අඳිනවා. ඒ චිත්‍රයක් ඇඳහම ඒ චිත්‍රය දිහා බලාගෙන මේ ඉන්නේ මම මේ ඉන්නේ අසවලා කියන හැඟීමකුත් අපිට ඇති වෙනවා. එතකොට ඒ චිත්‍රයද කලේ කොහෙන්ද? හිතෙන්මයි කලේ කියලා කියනවා. ඒකේ උදාහරණය මෙහෙමයි අපි ඔක කලින් කතා කරා. යම් කෙනෙක් ගල් වැලි සිමෙන්ති ආදී දේවල් එකතු කරලා මේ උදාහරණය හොඳට අල්ලගන්න. ගල් වැලි සිමෙන්ති ආදී දේවල් එකතු කරලා බිත්තියක් බඳිනවා. ඒ බිත්තිය කපරාරුත් කරනවා. කපරාරු කරලා ඕකේ සුදු පෙරියම් කරලා දැන් මේ කියනකොට ඒක මවාගත්තට වරදක් නැහැ. ඒ පස්සෙන් එන්න. එහෙම සුදු පෙරියම් කරලා සිත්තරේකට කියලා චිත්‍ර අඳින පේන්ටර් කෙනෙකුට කියලා අපි මේ නිල් කහ රතු කොළ ආදී වර්ණ ටිකක් එකතු කරගෙන චිත්‍ර අඳින පාට තියෙනවානේ ඒ පාට ටිකක් අරගෙන අපි කෙනෙක්ගේ පින්තූරයක් අඳිනවා බිත්ති කාගේ හරි පින්තූරයක් රූප සටහනක් අඳිනවා ඒ ඇඳට පස්සේ ඒ රූප සටහන අපිට පේනවා ඒ පේනකොටම බිත්තිය දිහා බලපු අපිට මතක් වෙන්නේ මේ ඉන්නේ අසවලා කියලා නේද? බිත්තිය මතක් වෙන්නේ නැහැ නේද අපිට? බිත්තියක් මතක් වෙන්නේ නැහැ. මේ ඉන්නේ අසවලා කියලා පේනවා. එතකොට අපිට මේ අසවලා දිහා පේනකොට බිත්තිය අමතක වෙලා තියෙන නිසා අසවලා දිහා බලාගෙන අපිට පුළුවන් නේද කියන්න මෙයා හොඳ කෙනෙක් කියලා. අර බිත්තියේ තියෙන රූපෙ දිහා බලන් කියන්න පුළුවන් මෙයා හොඳ කෙනෙක්. මෙයා නරක කෙනෙක්. මේ විදියට ඩිසයිඩ් කරන්න පුළුවන් නේද අපිට? එතකොට දැන් මේ බිත්තියේ රූප සටහනක් තියෙනවා. ඒක දිහා බලාගෙන කියන හොඳයි නරකයි කියලා. කොහෙද හොඳ නරක කියන එක තියෙන්නේ? බිත්තියේ තිබිච්ච එකක්ද ඒක? හිතේ හදපු එකක් නේද? බිත්තියේ තියෙන රූප සටහන බලාගෙන කියන හොඳයි සහ නරකයි කියලා. දැන් ඒ කෙනා බිත්තිය දිහා බලලා අර රූපෙ දිහා බලනකොට එයාට බිත්තිය දැක්කද? එයා දැක්කේ මොකද්ද? රූපයනේ. රූප සටහන දැක්කා. රූප සටහන දැකලා රූපයට කිව්ව මේ අසවලා. මෙයා මෙහෙම කෙනෙක්, මෙයා මෙහෙම කෙනෙක් කියලා දැන් ඩෙෆිනිෂන් එකකුත් දෙනවා. එහෙම දෙනකොට ඒ කෙනාට බිත්තිය සම්පූර්ණ අමතක වෙනවා. බිත්තියක් ගැන මේක ගල් වැලි වලින් හදපු, සිමෙන්ති වලින් හදපු ඒ ඔක්කොම ටික අමතක වෙලා ගිහින් දැන් මෙයාට අර මුළු යථාර්ථයම අමතක වෙලා මතු පිට තියෙන චිත්‍ර විතරක් පේන්න පටන් අරන් නේද? ඊට පස්සේ ඒක විස්තර කරනවා. අන්න ඒ බිත්තිය පිළිබඳව අමතක වීමත් මතු පිට තියෙන අර වර්ණ ටික අල්ලාගෙන ඒ පිළිබඳව දක්වන විස්තරයත් ඒ කියන්නේ ඒ වර්ණ සටහන දිහා බලාගෙන මෙයා මෙහෙම කෙනෙක් මෙයා මෙහෙම කෙනෙක් මෙයාගේ නම ගම මේකයි මෙයා මෙච්චර වයසයි කියලා කියන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවා නේද? ඒ හැකියාවට ඒ දන්නාකමට අපි කිව්වේ අවිද්‍යාව කිය. ඒක තමයි අපේ අවිද්‍යාව, මොලාව, මෝඩකම. ඇයි? මේක බිත්තියකය තියෙන රූප සටහනක්ය මේක තින්ත වලින් ඇඳපු එකක් කියලා නොදන්නා කමම කල්පනා නොකරන බවම මෝඩකමයි. අවිද්‍යාවයි. ඇයි? බැලු බැලමට වෙන්නේ අසවලෙක් නේද? මේ ඉන්නේ අහවලා කියනකොට මෙතන තියෙන්නේ මමය මගේ කියන ගැනීම. ආත්ම දෘෂ්ටියයි තියෙන. ඒ නිසා තමයි බිත්තියක් නොපෙනෙන්නේ යාට. එතකොට ඒ කෙනාගේ ඒ තියෙන නොදන්නාකම තමයි දන්නාකම. ඒ නොදන්නාකම තමයි දන්නාකම. ඒක තමයි এডুকেෂන් කියලා අපි කියන්නේ. ඒක තමයි අධ්‍යාපනය කියලා අපි කිව්වේ. ඒක තමයි දැන් මේ කරන්නේ. අපි ඇයි ඇත්තටම චිත්‍ර අඳිනවා කියලත් මොකද්ද කරන්නේ? පාට වර්ග ටිකක් අරගෙන පින්සලකින් බිත්තියේ ගාන එක නේද කරන්නේ? ගෑවට පස්සේ හැඩයක් එනවා. ඒ හැඩයට අපි නමක් දෙනවානේ. ඔය බලන්න ගොඩක් අය මේ එහෙම ආටිස්ලා ඉන්නවා Taman තින්ත දිය කරපු බෝඩ් එක පවා අන්තිමට ප්‍රදර්ශනයට තියනවා නේද? තින්ත මික්ස් කරනවනේ මොකක් හරි බෝඩ් එකක ඒකත් ඊට පස්සේ ඒක හැඩයක්නේ. ඒ හැඩේ දෙය ප්‍රදර්ශනයට තියනවා නේද? ඊට පස්සේ මිනිස්සු වැඩිපුර සල්ලි දීලා ගන්න ඒක ඊට පස්සේ. කොහොමද මුලාව කියලා බලන්නකෝ අපේ. එතකොට අර තින්ත දිය කරපු ලෑල්ල පවා අපි සල්ලි දීලා අරන් යන මට්ටමට අපි රැවටිලා. ඒ කියන්නේ ඒක ඊට වැඩි අලංකාරයි කියන එක. ඒ කියන්නේ එතකොට මේ අලංකාරත්වය කොහෙද පේන්නේ? හිතෙන් පේන එකක්නේ. එතකොට දැන් බිත්තියේ තියෙන රූපය එයා දැක්කේ වර්ණ සටහනක් විදියට නෙවෙයි. තින්ත ගොඩක් විදියට නෙවෙයි. බිත්තියක් විදියට නෙවෙයි. දැක්කේ අසවලා කියලා නේද? අසවල් කෙනා කියලා නේද? අන්න ඒකට තමයි කිය අවිද්‍යාව කියලා. ඇත්තටම බිත්තිය කියලා ගත්තොත් ගල්වැලි සිමෙන්ති ආදිය කියන එකට අපිට තියෙන ධර්මානුකූල නම තමයි සතර මහා ධාතු. පඨවි ආපෝ තේජෝ වායෝ තමයි ගල්වැලි සිමෙන්ති ආදිය කියුවේ. එතකොට ගල්වැලි සිමෙන්ති ආදී එකතු කරලා හදපු බිත්තියේ ඇඳපු රූප සටහන තමයි අර වර්ණ සටහන. ඒ වර්ණ සටහන සිත්තරා ඒ තින්ත ටික බිත්තියේ ගෑවහම ඒ ආවේ සිත්තරාගේ හිතේ ඇඳිච්ච සිතුවිල්ල. සිත්තරාගේ සිතේ ඇඳිච්ච සිතුවිල්ල තමයි මේ පෙන්වෙ බිත්තියේ තින්ත ගාලා. එතකොට දැන් අපිට හිතනොත් අලියෙක්ගේ රූපයක් හඳින්න ඕනි කියලා අලියා කියන කෙනා හිතේ මවාගෙන නේද අපි මේ පැන්සල් පාරවල් ගහන්නේ තින්ත ගහන්නේ. ඒ වගේ තමයි මිනිහා කියන එකත් අරගෙන මේ ඒක වෙනස් කරනවා. එතකොට හිතෙන් මේ කාරණාව කරා. ඊළඟට දැන් ඒ බිත්තියයි රූප සටහනයි ඒ සියල්ල එහෙමම තියාගෙන අනිත් පැත්තට එන්න ඒ එන්නේ කොහාටද? දැන් අර බිත්තිය අසවලා කියලා දැක්කනේ. බිත්තිය දැක්ක අසවලා කියලා කෙනෙක්. අසවලා හොඳයි නරකයි කියලා කිව්වනේ අපි. ඒ බිත්තියේ තියෙන ඒ සටහන් ඒ ඔක්කොම අරගෙන දැන් ඒ බිත්තියේ අපිට හම්බ වෙච්ච අසවලා හම්බ වුනේ සැබෑ ලෝකයේදී එබඳු කෙනෙක් හම්බ වෙච්ච නිසා නේද අපිට. නැත්තම් අපි නන්නාඳුන චිත්‍රයක් කොහොමද අපි කියන්නේ මේ හවලා කියලා? සැබෑ ලෝකයේ අත්දැකීමක් තියෙන කෙනෙක් නේද අපිට ඒ හම්බ වෙලා තියෙන එතකොට. ඒ විදිහටම ඒ අත්දැකීමත් එක්ක සැබෑවට ඉන්න කෙනා ළඟට ඔය සටහන අරගෙන අපි යන්නකො. දැන් අපි එතෙන්ට යනවා. ඒ කියන්නේ ඇක්චුවලි ඉන්න තැනට. එතෙන්ට ගියාමත් අපිට කෙනෙක් හම්බ වෙනවා. හැබැයි එතන බිත්තියක් නැහැ. එතන නිල් කහ රතු කළ වෙනම හඳුනා ගන්න බෑ හඳුනා ගන්න ක්‍රමයක් තියෙනවා. දැන් අර බිත්තියේ තිබුණේ පටවියාපෝ තේජෝ වායෝ කියන කොටස් ටිකනේ. ඒක මතනේ අර රූප සටහන චිත්‍රය ඇදලා තිබෙති වර්ණ සටහන දාලා තිබ්බේ. දැන් අන්තිමට මොකද වුනේ? අපි ඒක අය අර සංකල්පය අරගෙන ඇක්චුઅලි හම්බ වෙන කෙනා ළඟට අපිට යනවා අපි. ගියාට පස්සේ එතන අපිට කෙස් ලොම් නියදත් සම්මස් නහර ටිකක් එක්ක කෙනෙක් හම්බ වෙනවා නේද? අසවලා කියලා. හැබැයි ඒ කෙස් ලොම් නියදත් සම්මස්නහර ටිකක් එක්ක අසවලා කියලා හම්බ වෙන තැන්දී අපිට එයා දැක්කහම මතක් වෙන්නේ කෙස්ලොම් නියදත් සම්මස්නහරද අසවලාද මේ මෙයා කියලා මතක් වෙනව නේද අපිට ඒ මේ ඉන්නේ මෙයා මේ ඉන්නේ අරයා කියලා මතක් වෙන ගතිය තමයි අර අතෙන්දී අර බිත්තිය අමතක වෙලා චිත්‍රය අමතක වෙලා අසවලා කියලා මතක් වුණේ අවිද්‍යාව නිසා ඒකම තමයි මේ පැත්තටත් මේ සිද්ධ වෙන්නේ. කෙස්ලොම් නියදත් සම්මස්නහර ටිකක් අපිට පෙනුනට අපිට හම්බ වෙන්නේ එක එක්කෙනා. නම්ගම් ටිකක්නේ හම්බ වෙන්නේ. එතකොට ඒ නම්ගම් වල හැඩේ ගත්තේ කොහෙන්ද? අපේ හිතෙන්. හැබැයි කෙස්ලොම් නියදත් සම්මස්නහර කියලා අපිට හම්බ වෙන්නේ පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතු කොටස් ටික. අපිට දැන් පටවියාපෝ තේජෝ වායොත් අමතකයි. කෙස්ලොම් සම්මස්නහරත් අමතකයි. අසවලෙක් තමයි හම්බ වෙලා තියෙන්නේ. අසවලා හොඳයි අසවලා නරකයි කියාගත්තු ධර්මතාවයක් නේද අපිට තියෙන්නේ. එතකොට ඒ හොඳයි නරකයි කියන එක හෝ අසවලා කියන එක හෝ කොහෙද තියෙන්නේ? හිත ඇතුලෙන් හදාගත්තු එක. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේක හිතෙන්ම හදලා හිතෙන්ම අරගෙන යනවා කියලා. පැහැදිලිද? ඔක එකක් විතරයි. ඔය වගේ උදාහරණ ගානක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපිට තව රිලේට් කරගන්න පුළුවන් උදාහරණයක් කියන්නම්. දැන් අපි මෙහෙම ගම්මු. ඒ අපි දන්න එක ෆැක්ට් එක මොකක්ද කියන්න. එක එක කිමිකල් වර්ග එකතු කරලා හදාගන්න කඩදාසියක් මත නිල් කහ රතු කොළ ආදී වර්ණ සටහනක් දානවානේ. දැම්මහම ඕකේ අපි තියනවා ඩොලර් 50යි ඩොලර් 100යි කියලා දෙකක්. ඩොලර් 50යි ඩොලර් 100යි කොළ දෙකක් අරගෙන බහ තේරෙන්නේ නැති සාමාන්‍යයෙන් ওই දන ගාගෙන යන නුදරුවෙකුට දෙනවා. දුන්නහම ඒ දරුවා අරක තියෙන රූප සටහනට හරි කැමතියි. එයාට පේන්නේ මොනවද ඒකේ? පාට පාට ටිකක් පේනවනේ. ඒකේ නා ඒ දරුවා ඒකත් එක්ක සෙල්ලම් කරනවා. ඒකේ ඉරනවා, ගුලි කරනවා, හපනවා, ඒකත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. එයාට ඩොලර් 50 ගැන එයා දන්නෙත් නෑ, 100 ගැන දන්නෙත් නෑ. එයාට පේන්නේ රූප සටහනක්, වර්ණ සටහනක්. එයා ඒක සෙල්ලම් කරන්න පාවිච්චි කරනවා. දරුවට ඒ සෙල්ලම තමයි එයාගේ වටිනාකම. එයා ඒකත් එක්ක සෙල්ලම් කරනවා කියන්නේ දරුවාට තියෙන උපරිම වටිනාකම ඒක. දැන් ඔය 50 කොලයක් 100 කොලයක්ම වැඩි හිටියෙකුටත් දෙනවනේ. වැඩි හිටියෙකුට දුන්නහම ඒ වැඩි හිටියා ඒ 100න් 50න් 150න් කරන්න පුළුවන් දේවල් ටිකක් තීන්දුව කරනවා. දැන් දරුවා ළඟ තියෙද්දි තිබුණද 100න් 50න් කරන්න පුළුවන් කියලා දේවල් ටිකක් ඒ කොලේ තිබුණද එහෙම ගතියක්. වැඩිහිටිය ළඟට යනකොට තිබුණද 150 කරන්න පුළුවන් දේවල් ටිකක් කොලේ? මම අහන්නේ කොලේ තිබුණද කියලා. ඒ 150 කොළ දෙකේ මේ 50න් මෙච්චර පුළුවන් 100න් මෙච්චර පුළුවන් කියලා මොනවා හරි සටහනක් තියනවද? නෑ නේද? දරුවා ළඟ තියෙද්දි එහෙම එකක් තිබුණෙත් නෑ. වැඩිහිටිය ළඟදිත් එහෙම එකක් එතන නෑ. කොලේ නෑ. කොලේ දරුවා ළඟ තිබුණත් තිබුණේ වර්ණ සටහනක්. වැඩිහිටිය ළඟට එනකොට තියෙන්නේ වර්ණ සටහනක්. හැබැයි දරුවා ඒකත් එක්ක සෙල්ලම් කරා එයාගේ උපරිම දැනීම එතන. හැබැයි වැඩිහිටියා ඒකට කිව්වා මෙච්චර ගන්න පුළුවන් මෙහෙම ගන්න පුළුවන් මේකෙන් මෙච්චර වටිනාකමක් තියෙන දෙයක් කියලා වැඩිහිටියට තීන්දුවක් හම්බ වුණා දරුවට වඩා එහා ගියපො. එතකොට අර කොළ දෙක දරුවා ළඟදීත් වැඩිහිටියා ළඟදීත් ඒ කොළ දෙකේ තත්වයේ වෙනසක් වුණාද? ඒක ඒකමයි නේ. හැබැයි පුද්ගලයා ළඟදී පුජ්‍යලයා තුල වෙනසක් ඇති වුණා නේද ඊට පස්සේ. එතකොට 100න් 50න් වැඩිහිටියට කරන්න දේවල් ගොඩාක් හම්බුණා. ඒ කියන්නේ වැඩිහිටියා අර 100ටයි 50ටයි තත්වයක් දුන්නද නැද්ද? තත්වයක් දුන්නා. දරුවා දුන්නු තත්ත්වය තමයි සෙල්ලම් කරන එක. ඊට එහා තත්වයක් එයා දන්නේ. එතකොට තත්වයක් දුන්න වැඩිහිටියා. එතකොට 150 කොළ දෙකේ තත්වයක් නැහැනේ. තත්ත්වේ තියෙන්නේ කොහෙද? වැඩි හිටියට 150 කොළ දකින්නකොට කරන්න දේවල් ගොඩාක් හම්බ වෙනවනේ. තත්වයක් වටිනාකමක් හම්බ වෙනවනේ. ඒක තමයි අපේ අධ්‍යාපනය. ඒක තමයි අපේ අධ්‍යාපනය. ඒකට තමයි අපි වැඩ කරන්නේ. ඒක තමයි අපේ කෙලවර. ඇයි? අපි ඔය හදන හැම ප්‍රොජෙක්ට් එකකම කෙලවර වෙන්නේ ওই 150 කොළ තමයි. වෙන මොකුත් කලවර වෙන්නේ නැහැ ඕකේ. ඒකේ අපි රැඳෙනව නේද එතන. ඒ නිසා නේද බිලියන් මිලියන් වලින් අපි තක්සේරු කරන්න අපි හදන ප්‍රොජෙක්ට්ස්. ඒ අන්තිමට ඒ ප්‍රොජෙක්ට්ස් කොච්චර බිලියන් මිලියන් ට්‍රිලියන් වලින් ආවත් කෙලවර වෙන්නේ අර 150 කොළගොඩක ඉන්නේ. ඒක නේද අවසානට හම්බ වෙන්නේ අපිට. එතකොට එහෙම තියෙන තැනකදී අපේ මනසේ තමයි වටිනාකම කියන එක තියෙන්නේ. දැන් එහෙනම් දරුව ළඟදිත් වැඩිහිටිය ළඟදිත් අර කොළවල කිසිම වෙනසක් වුණේ නැහනේ. කොළවල කිසිම වෙනසක් වුණේ නැහැ. වෙනස වුණේ කොහෙද? හිතේ වෙනසක් වුණා නේද? එතකොට අර 100 කොළේ 50 කොළේ අල්ලගෙන දරුවා hinaවි සතුටු වෙවි හිටියට වැඩිහිටියට ඔකට සටන් කරන්න පුළුවන් නේද? යුද්ධ කරන්න පුළුවන් නේද? මරන්න පුළුවන් නේද? හොරකම් කරන්න පුළුවන් නේද? කාමයේ වර්ධව හැසිරෙන්න බොරු කියන්න, කේලම් කියන්න, හිස් වචන කියන්න, රහමෙර පානය කරන්න. ඔය ටික ඔක්කොම අර 150 කොළ දෙක අල්ලගෙන කරන්න පුළුවන් නේද? ඒ කියන්නේ එයාට තියෙන වටිනාකම තීන්දුව වෙන විදිහ ඒවත් එක්ක. ඉතින් යම් කෙනෙක් මේ හිතේ හදන වටිනාකම ඇතෑරියොත් බාහිර වස්තු කෙරෙහි අපිට මේ ලෝකේ පරිහරණය කරන කිතාම පහසුවක් වෙනවා. වටිනාකමක් නොදී ඉඳීමම තමයි නිදහස් වෙන්න තියෙන හේතුව. එතකොට අර දුන්නු වටිනාකම තමයි තණ්හාව. ඒ වටිනාකම අල්ලගෙන අපිට දුක් විඳින්න පුළුවන් නේද? දැන් දරුවට ඔය කිරුණට ගාණක් නැහැනේ. වටිනාකමක් දීලා තියෙන වැඩිහිටියා ළඟදී ඔය කොලයක් ඉරුණොත් නිකන් හදවත පැලුවා වගේ ගතියක් දැනෙන්න පුළුවන් නේද අපිට? එහෙම නැද්ද? එහෙම වෙනවා. ඇයි ඒ? කොලේ ඉරුනේ. හැබැයි හැබෑවට මිරිනේ කොහෙද? හදවත කැඩුනා. ඒ වගේ තමයි වෙන්නේ. එතකොට ඇලීම කියන එක කොලේද තියෙන්නේ අපි ළඟද තියෙන්නේ? හිතේ තියෙන්නේ නේ. ඇලීමට උපකාර වෙන වස්තු තියෙනවා. ඒ වස්තු එකක්වත් ඇලීම නෙමෙයි. තණ්හාව නෙමෙයි. ඒ වස්තු ඔක්කොම වස්තු විතරයි. අපි හදන తত্ত্বය වටිනාකම තමයි අන්තිමට අපිට ප්‍රශ්නයක් වෙන්නේ. දැන් එතකොට තණ්හාව නේද දුක හදනවා කිව්වේ. අර ඇලීමම ඔය සම්බන්ධතාවය නේද අපිට ඉරෙන්නේ ඊට පස්සේ හිත ඇතුලේ. කොලේ ඉරනවා කියනකොටම ඉරෙන්නේ හිත ඇතුලනේ. ඒ ඉරෙනවා කියන්නේ අපේ තියෙන ඇලීම ගතිය වැඩි නිසා. දැන් අපි එහෙම කළොත් එහෙම මොකද වෙන්නේ? අපිට ඇලීම අපි තුල හදාගත්තාම අපිම නේද අන්තිමට ප්‍රශ්නේ හදලා තියෙන්නේ. ඒ ඇලීම අල්ලගෙන නේද අර කොළ ටික වෙනස් වෙනකොට අපි කලබල වෙන්නේ. අපිට තියෙන වටිනාකමක් කොළේට තියෙනවා. කොළේ ඉරිච්ච ගමන් අපේ හිතත් වෙනස් වෙනවා නේද? දිරෙනවනේ. ඒතර හිත වෙනස් වුණාද නේද? හිත වෙනස් වුණා. එහෙනම් අර කොළ ටිකේ හැඩේ වෙනස් වෙන වෙනස් වෙනවා කොහෙද වෙනස් වෙන්නේ? හිත වෙනස් වෙනවා. හිත වෙනස් වෙනවා. හිත වෙනස් වෙනවා කියන්නේ එක්ක සතුට වෙනවා එක්ක දුක් වෙනවා. ඒ කියන්නේ බාහිර තියෙන මේ ගස්වැල්, ඉඩ කඩන්, හරක බාන, ගෙවල් දොරවල් මිනිස්සුන්ගේ හැඩේ වෙනස් වෙන වෙනස් වෙන්න අපේ අභ්‍යන්තරයේද ඉරෙනවා, පැලෙනවා, කැඩෙනවා, සතුටු වෙනවා, දේවල් ටිකක් වෙනවා. ඇයි අර බාහිර මේ කොළ ඉරෙනවා, මේවා වෙනස් වෙනවා කියන කේ යථාර්ථය මොකද්ද? පටවියාපෝ තේජෝ වායෝ ටික එහෙ මෙහෙ වෙනවා කියන එකයි. හැඩේ ගන්නවා. දැන් මෙතන තියෙන මෙට්ට ටික ඔතනින් තියුවොත් එහෙම මෙතන තියපු කෙනාගේ හිතරි දෙන්න පුළුවන්. මොකද්ද වෙලා තියෙන්නේ? මේ කරේ මෙතන තියෙන සතර මහා ධාතු කොට අතෙන්ට මූ කරපු එක විතරයි. හැබැයි සතර මහා ධාතු කොටේ වෙනස දරා ගන්න බැරි කමට මෙතන තියපු කෙනාට රිදෙන්න පටන් ගන්නවා අතනින් තියුවාම ඇයි වෙනස් වෙලා තියෙන හිත. හිතෙන් අල්ල ගන්නවා. වටිනාකම හිතෙන් දීලා තියෙනවා. తත්වය හිතෙන් දීලා තියෙනවා. එහෙමනම් අපි දෙන తත්වය තමයි වටිනාකම තමයි තණ්හාව කියන්නේ. ඒකත් හිතෙන් හදන. ඒ දෙන හදන වටිනාකම తත්වය අල්ලගෙන අපි ඊට පස්සේ යම් සැපක් දුකක් විඳිනවනේ. ඒ తත්වය හිතෙන් හදන ඒ වටිනාකම తත්වය අල්ලගෙන අපි හිතෙන්ම සැපක් දුකක් විඳිනවනේ. අන්න ඒ විඳින සැප දුක තමයි දුක කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අහුවෙනවද මෙහෙම කියනකොට අපි යම් දෙයක් කෙරෙහි දෙන වටිනාකම අනුව අපි සතුටු වෙනවා දුක් වෙනවානේ. ඒක තමයි දුක්ඛ සමුදය. තණ්හාව. වටිනාකම හොඳින් හෝ නරකින්. ඒ හොඳ වටිනාකම හොඳින් හෝ නරකින් එන්න පුළුවන් අපිට. තක්සේරුවනේ. ඒ තක්සේරුව අනුව නේද ඊට පස්සේ අපි සතුටු වෙන්නේ හෝ දුක් වෙන්නේ. ඒක තමයි දුක්ඛ සත්‍ය කියලා කිව්වේ. එතකොට ඔන්න ඔය කාරණාව තේරුම් අරගෙන තමයි මේක කරන්න ඕන. එහෙනම් භාවනා කරනකොට භාවනා කරන්න ඕන ඉන්න මමෙක් නිවන් දක්කන්නවත් පවතින මමෙක් නිවන් දක්කන්නවත් අතීතේ හිටපු මමෙක්වත් අනාගතේ ඉන්න හදන මමෙක්වත් නිවන් දක්කන්න නෙමෙයි. හේතුවක් ඇතුව හටගත්තු දේවල් ටිකක් හේතුව නැති වෙලා යන විදිය දැන දැනා තමයි මේ වැඩේ කරගෙන යන්න තියෙන්නේ කියන එකයි කියන්න තියෙන්නේ. එතකොට අනාගතේ මම අපායේයි කියලා බයේ ඉන්න එපා. මම කියන්නේම අපි අල්ලගත්තු තැනක් එතකොට. මම නිවන් දක්කන්න හදන්නත් එපා. එයද මං අල්ලගත්තු තැනක් එතකොට. එහෙනම් මේ හේතුවක් නිසා හටගත්තු ධර්මතාවයක් සතර මහා ධාතු ගොඩක් මුල් කරගෙන මගේ හිත තුල නැත්තම් ඇති වෙන මේ හිතේ ඇති වෙන ඇලීම් ගැටීම් මුලාවීම් ටිකෙන් ගැලවෙන්නයි මේ උත්සාහ කරන්න කියන තැනකටයි මේ වැඩපිළිවෙල කතා කරගෙන යන්නේ. ඉතින් ඔය උදාහරණ දෙක තුන හොඳට නැවත මෙනෙහි කර කර බලනද ඔය ඇත්තොන්ට අර්ථය වැටහෙන කම්ම දැන් ඒ විදිහට දැනගෙන ඕක තමයි බේස් එක. අත්තිවාරම ඕක තමයි පර්පස් එක අපේ කරන. අවසානයේට අපි මේ භාවනාව කරගෙන යනකොට හම්බ වෙන්න ඕනේ ප්‍රතිඵලය මොකද්ද? මේ අතන මෙතන පේන හැමතැනම තියෙන ගස්වැල්, ගෙවල් දොරවල්, ඉඩකඩම් හරක බාන, යාන වාහන, වතුපිටි, මිනිස්සු ආදී දේවල් ටික හම්බ වෙද්දී ඒ දේවල් වලට දෙන තක්සේරුව නැති වෙන්න ඕන අපේ භාවනාවේ ප්‍රගතිය මැනගන්න. හොඳින් හෝ නරකින් අපි දෙන තක්සේරුව නැවතුනොත් ඒ එකක්වත් අපිට ප්‍රශ්නයක් වෙනවද? නැහැ. අන්න ඒ තක්සේරුව නැති වෙනකන් මේක කරන්නයි අපිට තියෙන්නේ. ඒකටයි මේක උගන්වන්නේ. එහෙමනම් ඒ තක්සේරුව ඇති වෙන නැති වෙන විදියට වැඩ කරන්න මේ ක්‍රමවේදය අපි ඉස්සරහට කතා කරනවා. දැන් සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාව කියලා දෙකක් දේශනා කරානේ. මම අද සතිපට්ඨාන භාවනාව කියන්නේ නැහැ. මොකද ඒකට පොඩ්ඩක් කල් ගන්නවා. සතිපට්ඨානය කියලා දෙන්න. සතිපට්ඨානයේදී සිහිය පිහිටුවීමේ ක්‍රමනේ උගන්වන්නේ සතිපට්ඨාන භාවනාවේදී ඕක පැහැදිලිව ගන්නලා තියෙනවා. ඒත් දන්නවා ඒ කාරණාව. සතිපට්ඨානය කරන්න ගියහම පළවෙනි ක්‍රමය තමයි පළවෙනි ක්‍රමය කියන්නේ එක ක්‍රමයක් තමයි ඉරියව් හතර පවත්වනකොට ඇවිද්දත් වාඩි වුණත් හිටගෙන හිටියත් හාන්සි වුණත් හතර ඉරියව්වේදීම දැන් මේ ටික කෙරෙන්න ඕන. මොකද්ද? වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්නවා කියන දැනීම තියෙන්න ඕනේ. හිට ගන්නකොට හිට ගන්නවා කියලා දැනීම තියෙනවා. වාඩි වීමයි හිට ගැනීමයි අතර තියෙනනේ ස්විච් වෙන වෙලාව. අන්නේ ස්විච් වීම තමයි දැනගන්න තියෙන්නේ. ඒ කියන්නේ ආ දැන් වාඩි වෙලා ඉඳලා මෙන්න නැගිටිනවා. දැන් නැගිට්ටා කියලා දැනගන්නවා. ඊට පස්සේ වාඩි වෙනකොට වාඩි වෙනවා කියලා. ඇයි එකින් එක මාරු වෙන එක නේද වෙන්නේ? පෝස්චර්ස් මාරු වෙනවා. එතකොට සතර ඉරියව්ව දැනගන්නවා. ඊළඟට තවත් ගැඹුරට යනකොට ඒකේ තමන්ගේ මූමන්ට්ස් ඔක්කොම මේ ශරීරයේ මූමන්ට්ස් හැම එකක්ම දැන දැන දැන දැන කරනවා. දැන් මේ කොලේ ගන්නකොට අත ගෙනිච්ච කොලේ ගත්තා කියන දැනීම ගන්නෙ ඇයි? මේ මොකද්ද මේ කරන්නේ? අත යන්නේ හිතත් එක්ක නේද? එතකොට අත දිගේ හිත අරගෙන යනවා එතෙන්ට. ගෙනිච්චහම ඒ කාලය ඇතුළත හිතට දුවන්න වෙන තැනක් නැහැනේ. මම මේක දැන දැනම ගන්න යනකොට එතකොට හිත එක තැනක රැඳෙනවා. ඒ කියන්නේ මේ හැම මූවමන්ට් එකකටම හිත තියාගන්න කියන්නේ දැනීම ඇතුව කරන්න කියන්නේ හිත පිට පනින එක නැවැත්වීම සඳහාමයි. ඒක ක්‍රමයක්. අනිත් ක්‍රමේදී අපි ඔය සතර මහා ධාතු වලින් හැදුනා කියන එක අපි කවුරුත් කතා කරනවා දන්නවා. පටවියාපෝ තේජෝ ආයෝ ආදී සතර මහා ධාතු ගොඩෙන් තමයි මේක සකස් වෙලා තියෙන්නේ කියන එක අපි පැහැදිලිව දන්නවා. ඒ දන්න නිසා යම් ප්‍රමාණයකින් අපි මේ ඇසුරු කරන පරිසරය ඇහැට පේනකොට මේ සතර මහා ධාතු ගොඩක් නේද මම මේ නම් ගම් වලින් ඇසුරු කරන්නේ කියලා යම් ප්‍රමාණික දැනීමක් තියෙනවා නම් ඒක මේ කාලය තුල වටිනවා. ඇහැට පේනකොට දේවල් නෙපෙන්නේ ඇඳ පුටු මේ සහරක බාන මිනිස්සුනේ පේන්නේ අපිට. ඒ කියන්නේ මොනවද? සතර මහා ධාතු. මේ පේන්නේ සතර මහා ධාතු නේද කියලා දැනීමක් ඇති වුණොත් ඇති. ආ ඔයා මිනිස්සෙක් වුණාට සතර මහා ධාතු නේ කියලා කියන්න යන්න ඕනේ නෑ කාටවත්. එහෙම කියන්න ගිහලා බැනුම් අහන්න ඕනෙත් නෑ ප්‍රශ්න අහන්න ඕනෙත් නෑ. දැක්කහම මේ සතර මහා ධාතු ටිකයි කියන දැනීම තිබ්බනම් ඇති වෙන මොකොත් ඕනේ නෑ. ඒවා එළියට දාන්න යන්න ඕනේ අපිට. එතකොට එහෙම දැනගන්න ඒ කාරණා. ඊළඟට ඔයත් ආනාපාන සතිය වඩන්න දන්නවා. ආනාපාන සතිය වඩන්න කලින් මම කැමති ඔය ඉරියව් පැවැත්ම ගැන හොඳට මෙනෙහි කරගන්න ඕන. සිත පවත්තන එක කෙරෙන්න ඕන. ඊළඟට සක්මන් භාවනාව කියලා වෙනම කරන්න නොගියට සක්මන තමයි ඇවිදිනකොට වෙන්නේ. ඇවිදිනවා කියන්නේ සක්මන් කරනවා කියන එකනේ. Tamange හැම ඇවිදිල්ලක්ම සිහියෙන් කළොත් ඒක දැන දැන කළොත් ඒකම සක්මන් භාවනාව බවට පත් ඒකම සක්මන් භාවනාව බවට පත් වෙන හැම වෙදිල්ලක්ම. ඊට අමතරව තමයි අපි අරමුණක් අරගෙන වම දකුණ හරි ඇතිවීම නැතිවීම හරි බල බලා ඒ එක ටෙක්නික් එකකට ඇවිදින පැටර්න් එකකට ඇවිදින්නේ. එහෙම නැතුව සියලු ඇවිදීම් සක්මන්. ඇවිදිනවා කියන එක සක්මන කියන එක. ඊළඟට එතකොට එහෙම සක්මන් කරගෙන යනකොට ඒ එක ක්‍රමයක්. දැන් ආනාපාන සතිය මම සරලම තැනකින් කියන්නම් ඒක ඔයත්ෝ අල්ලගෙන එතන ඉස්සෙල්ලා පුහුණු කරගන්න මම දන්නේ නැහැ දැන් මෙච්චර කල් කතා කරලා ඔයත් කොහොම ආනාපාන සතිය වඩනවද කියලා තාමත් පළවෙනි කාරණාව තමයි අපේ හිත තියෙන තැන සති නිමිත්ත සති නිමිත්ත ගැන මතක ඇති සති නිමිත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරේ උඩුතලයි නහයාගයි ඒ දෙක අතරයි හිත පවත්වන්න කියලා මේ වාඩි වෙලා භාවනා කරනකොට අපි ගන්න තැන. මුලින්ම කරන්න ඕනි ආනාපාන සතියේට එක සැරේට පනින්නේ නැතුව හිත කලබල කෙනෙක් නම් වඩා ප්‍රායෝගික ක්‍රමේ තමයි උඩුතලත් නහයාගත් ඒ අතරමැදත් හොඳට හිත තියලා හිතෙන් බලාගෙන ඉන්න එතන බලාගෙන ඉන්නකොට තේරෙයි කොහොමද හිත දුවනවද නැද්ද එක තැනක ඉන්නවද නැද්ද කියන තේරීම Tamanට ඇති වෙයි දැනීම Tamanට ඇති වෙයි. හිත වේගයෙන් දුවන ගතිය වැඩි නම් අපි මොකද කරන්න ඕන? නැවත නැවත නැවත නැවත හිත මෙතන තියාගෙන එකඟ වෙන්න ඕනේ. හිත විසිරුණත් නැවත ගේනවා. විසිරුණත් නැවත ගේනවා. එහෙම ගෙනල්ලා ගෙනල්ලා හිත ටිකක් ටේම් කරගන්නවා සති නිමිත්ත තුල. සති නිමිත්ත තුල ටේම් කරගත්තට පස්සේ එහෙම ඉන්න කෙනා ටිකක් Tamanට දැන් දැනෙනවා නම් විනාඩි 5ක් එක දිගට මේක හිත අල්ලගෙන ඉන්න පුළුවන් කියලා විසිරෙන්නේ නැති වෙන්න ඒ කෙනා ආනාපාන සතිය පටන් ගත්තාම හොඳයි. ඇයි ඒ? එතකොට ටිකක් සංසුන් මනසකින් තමයි ආනාපාන සතිය පටන් ගන්නෙ. කලබල මනසෙන් ආනාපාන සතිය පටන් ගත්තම වෙන්නේ හුස්මත් කලබලයි, හිතත් කලබලයි. එතකොට ඕන විදිහට වැඩේ කෙරෙන්නේ නැහැ. එහෙම සති ඉන්න කෙනා සතෝ අස්ස සති සිහියෙන් හුස්ම ගන්නවා. සතෝ පස්ස සති සිහියෙන්ම හුස්ම හෙලනවා. දැන් සිහියෙන් හුස්ම හෙලනකොටත් සිහියෙන් හුස්ම ගන්නකොටත් හුස්ම පිටිපස්සෙන් යන්නේ නැහැ කියලා අපි කතා කරලා තියෙනවා. හුස්ම ෆලෝ කරන්නේ නැහැ. අපි හුස්ම නෝටිස් කරන්න ඕනි හැබැයි කොහෙද අපි නෝටිස් කරන්නේ? නහය අගදී අපි හුස්ම නෝටිස් කරනවා. ඒ කියන්නේ සති නිමිත්තේ අපි ඉඳගෙන තමයි ආශ්වාස කරන්නේ ප්‍රශ්වාස කරන්නේ. මේ ආශ්වාස ප්‍රශ්වාස කරනකොට අපි හිත මෙතන තියාගෙන ඉන්නවා. හුස්ම උඩට යනකොට මෙතෙන්දී අපි දන්නව ඔන්න හුස්මක් උඩට ගියා කියලා. හුස්ම පිට වෙනකොට අපි දැනගන්නවා නැවත හුස්ම මෙතනට මෙතනින් පිට වෙනවා. ඒක නෝටිස් කරන්නේ කොහෙද? දොරකඩදී. එතකොට අපි දොර ළඟ හිටගෙන හිටියොත් අපි එළියේ ඉඳන් එන මිනිස්සු අල්ලන්න යන්නෙත් නෑ. ඇතුල් වෙච්ච අයගේ පස්සෙන් යන්නෙත් නෑ. පිට වෙන අයගේ පිටිපස්සෙන් යන්නෙත් නෑ. ඇතුල් වෙන පිට වෙන බව නෝටිස් කරගන්නේ කොහෙද? දොර ළඟ ඉඳගෙන. හුස්ම ෆලෝ කරොත් ඔළුවේ කැක්කුම හැදෙනවා. හුස්ම ෆලෝ කරොත් ඔළුවේ කැක්කුම හැදෙනවා. එයි අපි කරන්නේ වෙන වැඩක්. ඊළඟට සති නිමිත්තේ ඉඳගෙන ආශ්වාසය ප්‍රශ්වාසය ආශ්වාසය උඩට යන බව දැනගන්නත් ඕනේ සති නිමිත්තේ ඉන්නත් ඕනේ. ඒ කියන්නේ දොර ළඟ ඉන්නත් ඕනේ කෙනෙක් ඇතුල් වෙච්ච බව දැනගන්න ඕනේ. ඇයි දොර ළඟ ඉන්න කෙනාට ඇතුල් වෙද්දිනේ දහු වෙන්නේ. ඒකයි වෙන්න ඕන. දොර ළඟ ඉන්න කෙනාට පිට වෙද්දිනේ දහු වෙන්නේ. ඒකයි වෙන්න ඕන. ඇතුල් වුණාට පස්සේ පිටිපස්සෙන් ගිහිල්ලා වැඩක් වෙන්නේ නැහැ. ඒ වෙලාවේ ඕක තමයි ප්‍රසන් මොමන්ට් කියලා කිව්වේ. හරියටම දොර ළඟ ඉන්න කෙනාට දොර ළඟින් ක්‍රොස් වෙනකොටම හම්බ වෙනවා. ඒකට කියන ප්‍රසන් මොමන්ට් කියලාත්. එතකොට ඇටෙන්ටිව්නස් ඕන වෙන්නේ උතෙන්ට. ඔන්න සතිය. එතකොට මේ දැන් අපි කරන්නේ හුස්ම වෙඩි පස්සෙන් දුවන එක නෙමෙයි හිත එක තැනක තියලා එකඟ වෙලා ඉන්නවා හුස්මයි හරහා යනකොට අපි දැනගන්නවා මෙන්න මෙයා ගියා කියලා. දැන් ඊළඟට එක දිගට උසම හුස්ම ඇවිලා ඊට පස්සේ කෙටීම හුස්ම එන්න පුළුවන්ද අපිට? එහෙම වෙන්න බෑ. ඇයි එහෙම වෙන්න බැරි? දැන් දොරකඩ අපි ඉන්නකොට එක දිගටම එකම සයිස් එකේ මිනිස්සු ටිකක් ඇතුල් වෙනවා දෙක වෙලාවට. දැන් මෙතන ඉන්නේ එක එක සයිසස් වල ඉන්නේ. දැන් ඔයගොල්ලෝ දොරෙන් ආවේ හත් අට ගමනකටනේ. ඒ කියන්නේ කෙනෙක් උසයි කෙනෙක් මිටි. එතකොට ඒ වගේ එක හුස්මක් දිග වෙන්න පුළුවන්. ආශ්වාසය දිග වෙන්න පුළුවන්. ප්‍රශ්වාසය කෙටි වෙන්නත් පුළුවන්. තේරෙනවද මම කියන උදාහරණය මොකද්ද? ඒ ටෙක්නිකකින් අල්ලගන්න. එක දිගට එක දිගට හුස්ම දිග වෙලා ඉන්න බෑ අපිට. එක දිගට ප්‍රශ්වාස කෙටි වෙන්න බෑ ආස්වාස ප්‍රශ්වාස. දික් වෙන්නත් බෑ. එකක් කෙටි වෙන්න පුළුවන් එකක් දික් වෙන්න පුළුවන් දෙකම දික් වෙන්න පුළුවන් දෙකම කෙටි වෙන්න පුළුවන්. එතකොට අපි නෝටිස් කරන්නේ මොකද්ද? ඔන්න දිග හුස්මක් ඇතුල් වුණා. පිට වෙනකොට කොට හුස්මක් පිට වුණා කියලා දැන ගැනීම නෝටිස් කිරීම විතරයි කරගන්නේ. හුස්මේ සයිස් එක මනින්න යන්නේ නේ අපි. එක දිගට බලාපොරොත්තු වෙන හැබැයි දිග හුස්ම ගොඩක් කරන් පස්සේ කෙටි හුස්ම ගොඩක් ගන්නවා කියලා එහෙම එකක් මේකේ සංවරයක් නෑ එතන. අපි සංවර කරන්නේ හුස්මද හිතද? එහෙනම් ඉතින් හිත සංවර කරන්න හුස්ම තියෙන විදියට යන්න දීලා. එතකොට ප්‍රශ්නේ අඩු වෙනව නේද අපේ? ඊට පස්සේ ඔහොම බලාගෙන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට මොකද වෙන්නේ? නැවත නැවත එකඟ වෙන්න එකඟ වෙන්න හිතේ කාම්නස් එක වැඩි වෙනවා. හිතේ සංසුන් බවම වැඩි වෙනවා. හුස්ම දෙන්න එන්න සංසුන් වෙනවා සංසුන් වෙනවා සංසුන් වෙනවා. ඊට පස්සේ ටික ටික ටික ටික ටික ටික හිතයි ගතයි දෙකම හිතේ අර සති නිමිත්තත් එක්ක හුස්ම දැනගැනීමෙන් භාවනා කරන නිසා වේගයෙන් හිත සංසුන් වෙනවා ඒ වේගයට කයද සැහැල්ලු වෙනවා. ඒ සැහැල්ලු වෙවි සැහැල්ලු වෙවි සැහැල්ලු වෙවි හිතයි ගතයි දෙකම ඊ타මත්ම සංසුන් භාවයකට නිස්කලංක භාවයකට එනවා මේ වෙන්නේ මොකද්ද කුසල් අරමුණක් හිතේ තියාගෙන අපි පුහුණු කරනවා අකුසල් එන්න ඉඩ නොදී කුසල් අරමුණ පුහුණු කිරීමේ ප්‍රතිඵලයම තමයි අපිට සංසුන්කම හම්බ වෙන්නේ. ඔය සංසුන්කම තුල ඉඳගෙන නැවත නැවත හුස්මටම එකඟ වෙලා සති නිමිත්තටම එකඟ වෙලා ඉන්නකොට ඒ තියෙන නිස්කලංක බවත් වැඩි වෙනවා, ඇඟේ තියෙන කම්ෆර්ට් එකත් වැඩි වෙනවා. එන්න එන්න රිලැක්ස් වෙනවා, සංසුන් වෙනවා. ඒක අත්විඳින්න මූලික වශයෙන්. ඒ ස්වභාවය දැනගන්න. ඒක දැනගෙන දැනගෙන දැන් ඒ ඇතිවෙච්ච ගතිය දැන නැවත නැවතත් ඒ තුළ එකඟ වෙවි එකඟ වෙවි කාලය ගත කරා. කාලය ගත කරනකොට ඔයත්තන්ට ප්‍රමාණවත් චිත්ත විවේකයක් චිත්ත සමාධියක් හම්බ වේවි. ඕක තමයි කතා කරන්න තියෙන්නේ ඔය ඇති වෙන චිත්ත විවේකය ඇඟිලි ගහලා කූරු ගහලා එක එක ඒවා කරන්න ගිහිල්ලා අවුල් කරගන්න නැතුව එතන ඒ චිත්ත විවේකය ඇති වුනහම ඒ චිත්ත විවේකය එන්ජොයි කරගෙන ඉන්න ඒකට කියනවා ප්‍රීතිය සුවය භුක්ති විඳිනවාය කියලා. ඒකේ එක එක ඒවා කරන්න යන්න එපා. ඒ ඇති වෙන ප්‍රීතිය සතුට දැනගෙන ආ මෙහෙම දෙයක් මනසේ තියෙනව නේද? දැන් ප්‍රීතියයි සුවයයි නේද මේ හැදෙන්නේ කියලා දැනගෙන යන්න බලෙන් ගන්නවත් බෑ. බලෙන් එන්නෙත් නෑ. අපි ගන්න වීරිය තරමට තමයි ඒක දැනෙන්නේ අපිට. එක එක්කෙනාට දැනෙන ප්‍රමාණය වෙනස් වෙනවා. ඒක දැනගෙන මේ සතිය ඇතුළත ඔය පුහුණුව දිගට කරගෙන යන්න ලැබෙන ලැබෙන වෙලාවල් වලට අරමුණ වෙනස් කරන්න එපා. මමෙක් නැති වෙන විදියටයි මේ කාරණාව කරන්නේ මම ඒක විස්තරට ඉස්සරහට කියලා දෙනවා මොකද වෙන්නේ කියලා සම්පූර්ණ ඇතහැරෙන විදියටයි මේක කරන්න ඕනේ සාමාන්‍ය පරිහරණයේදී දැනගන්න මේ සතර මහා ධාතු ගොඩක් නේද පරිහරණය කරන්නේ එක එක මට්ටමේ தত্ত্বයන් වටිනාකම් දෙදී කියලා දැනගෙන කතා කරනකොට මෙනෙහි කරනකොට ඕක පුහුණුවට ගන්න පුළුවන් ඔයත්තන්ට ඕක තමයි උපදේශය එතකොට මම එක ප්‍රශ්නයක් හෝ දෙකක් ගන්නම් දැන් අපිට රාජ මහත්තයාට මොකද තිබුණා දහන්න ප්‍රශ්නයක් විතරයි මට දැන් තේරුණා එක මට ඒ කියන්නේ සක්මන් කරනකොට හිත මේ ශරීරයෙන් පිට නොකර තියාගන්න යා සක්මන කියලා කියන්නේ ශරීරයට අයිති එකක්නේ එතකොට එක දිගට සක්මන තුල හිත පැවැත්වීම මම කලිනුත් කිව්වා මේ සති නිමිත්තෙන් නම් සක්මන් කරන එකත් හොඳයි කියලා ඒක එක විදිහක් නමුත් සක්මන තුල තමන්ගේ ඒ ඇවිදින ඉරියව්වට සිහිය පැවැත්වීම තමයි සක්මන කියලා මූලිකව ධර්මයේ කතා කරන්නේ.